අහන්න පුරුද්දක් හැදිලා තිබුණා සමහර වෙලාවට ඒකට හිතෙනවා වැඩි විවේකයක් සමහර අයට ජීවිතේට ලැබිච්ච නිසාද කියලාත් හිතෙනවා ඇතැම් වෙලාවට ජීවිතේ මරණය ගැන ඊටාම තදින් දැනිච්ච කාලවකවානුවක් ගෙවුණා. ඒ නිසා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් එක පැත්තකින් ධර්මදේශකයන් වහන්සේලා විදිහට අපි ධර්ම ප්‍රචාරයේ තුල අපෙන් කෙරිච්ච කටයුතු අඩු වෙලා ඒ කියන්නේ විහාරස්ථානවල බාහිර ධර්මදේශන සිදු කිරීම අඩු කාලයක් වුණත් මාධ්‍ය ඔස්සේ අපි දකිනවා මිනිස්සු වැඩි ප්‍රමාණයක් ධර්මය අහන කාලයක් වෙලා තියෙනවා. ඒක නිසා මේ ඒ ධර්මය අහන අය සමහරලාට ඒ අයගේ ජීවිතේ ධර්ම මාර්ගයට අවධානය යොමු වුණාට පස්සේ ඔවුන් විඳින සතුට, ඔවුන්ට ලැබෙන ප්‍රීතිය අපිත් එක්ක සාකච්ඡා කරනවා. සමහර වෙලාවට පණිවිඩය වුණා, ලියුම්ය වුණා. මේ තමන්ගේ ජීවිතේ අපිට තියෙන සතුට ධර්මයේ හැසිරෙනකොට එන ඒ ප්‍රීතිය හැමදාම පවතීද මෙන්න මේ ගැන තේරුම් ගන්න පුළුවන් දේශනයක් තමයි අද අපි ඉගෙන ගන්නෙ ධර්මයේ තුල ත ආපු කෙනා එහෙම නැත්නම් අපි හිතමු තෙරුවන් සරණ ගියපු කෙනා ශ්‍රද්ධාවක් මතුවෙච්ච කෙනාගේ මේ ශ්‍රද්ධාව හැමදාම තියනවාද මේක ස්ථිරයිද මේක නැති වෙන්න පුළුවන්ද මේක දියුණු කරත හැකිද දියුණු වෙනවද හැම කෙනාටම දියුණු වෙනවද මේ වගේ ප්‍රශ්න බොහෝම එකට පිළිතුරු ලැබෙන අපූර්ව සූත්‍රයක් අද දවසේ පින්වත්නි සිත්නෙත අසපොට තෝරගත්තා ඒ තමයි උදකෝපම පුද්ගල සූත්‍රය අංගුත්තර නිකායේ සඳහන් වෙන සූත්‍රයක් උදකෝපම පුද්ගල කියන සූත්‍රය උදක කියලා කියන්නේ පින්වත්නි වතුර වලට එතකොට උදකෝපම කියන්නේ වතුර උපමා කරගත්ත කියන එකයි. වතුර උපමා කරගත්ත පුද්ගලයෝ. ඒ නිසා කියන උදකෝපම පුද්ගල. ඔක්කොම පුද්ගලයෝ හත් දෙනෙක් ගැන මේ දේශනාවේදී කතා කරනවා. පින්වත්නි මේ ලෝකේ එකාතකට අපිට හිතෙනවා මුළු සමස්ත ලෝකවාසී සියලුම දෙනා මේ හත් දෙනා අතර කවුරු හරි කෙනෙක්. ඒ නිසා මේ හත් දෙනාගෙන් තමන් කවුද කියලා තමන්ට විමසලා බලන්නත් මේ වෙලාවේ පුළුවන්කම තියෙනවා. අපි පින්වත්නි බලමු කවුද මේ හත් දෙනා? එක්කෙනෙක් තමයි සකෙන් නිමුග්ගෝ නිමුග්ගෝව හෝති. නිමුග්ගෝ මේ කෙනෙක් ඉන්නවා ගඟක ගිලිලා ඉන්නේ එයා හැම ගිලිලම මැරිලා යනවා. ඒ ගිලිච්ච කෙනා ගිලිච්ච පමණ ගිලිච්ච විදියටම මැරෙනවා. අන්නේ පළවෙනි කෙනා ඊට පස්සේ ඉදපන බික්කවේ එකච්චෝ පුද්ගලෝ තව කෙනෙක් ඉන්නවා උම්මුජ්ජිත්වා නිමුජ්ජති. එයා මතු වෙනවා වතුරෙන් උඩට මතු වෙලා මොකද වෙන්නේ ආපහු ගිලෙනවා. පළවෙනි කෙනා ගිලිච්ච කෙනා ගිලිලමයි දෙවැනි කෙනා වතුරෙන් උඩට මතුවෙලා ආපහු ගෙලෙනවා. ඊට පස්සේ පින්වත්නි ඊළඟ කෙනා උම්මුජ්ජිත්වා තිතෝ හෝති. මතුවෙනවා මතුවෙලා ගිලෙන්නේ දැන් දෙවෙනි කෙනා මතුවෙලා ගිලෙනවනේ ආපහු. ඒතර තුන්වෙනි කෙනාගේ ස්වභාවය තමයි මතුවෙලා එහෙම්මම මතුවෙච්ච විදියටම ඉන්නෝ. විශේෂ ඊතර වෙන්න කියලා දිනුවකුත් නැහැ ආපහු ගිලිනවා කියලා පිරිහිමකුත් නැහැ. එයාට කියනවා උම්මුජ්ජිත්වා ටිතෝ හෝති. ඒ මතු වෙලා හැමමයි. ඒ ඉන්න විදියටම ඉන්නවා. හතරවෙනි කෙනා උම්මුජ්ජිත්වා විපස්සති විලෝකේති. මතු වෙලා වටපිට බලනවා. සාමාන්‍ය වතුරෙන් උඩට ගිලිලා හිටපු කෙනෙක් මතු වුණා නම් එයා වටපිට බලන්නේ මොකටද කියලා ඔබ දන්නවා. ඊතර වෙන්න පීනන්න ඕනේ කොයි පැත්තටද කියලා අවධානින් Tamante ඒ ගැන තොරතුරු දැනගන්න. කොයි පැත්තේද දූපතක් තියෙන්නේ? කොයි පැත්තටද ළඟ? ගැඹුර පැත්තට පීනනවද? මේ ළඟ පැත්තටද පීනනවද කියන එක දන්නවනේ. අනිවාර්යෙන් පීනන්නේ ළඟ පැත්තට මිසක් ගැඹුරු පැත්තට නෙමෙයි. ඒතකොට ඒ පැත්ත හොයන්න තමයි වටපිට බලන්නේ. එයාට කියන උම්මුජ්ජිත්ව විපස්සති විලෝකේති. ඔය ඔය තමයි හතරවෙනි කෙනා. ඊට පස්සේ පින්වත්නි පස්වෙනි කෙනා ගැන කියනවා උම්මුජ්ජිත්වා පතරති. එයා වටපිට බලලා ඉවරයි දැන් මතුවෙච්ච කෙනා මේ පීනන්න පටන් ගන්නවා. පීනගෙන යනවා. එයා තමයි පස්වෙනි කෙනා. එතකොට හයවෙනි කෙනා ගැන කියනවා උම්මුජ්ජිත්වා පතිඝාදහප්පත්තෝ හෝති. මතුවෙලා ගැඹුර අඩු ප්‍රදේශයකට පීනගෙන එනවා. එතකොට දැන් හිතේ ගිලෙන ගැඹුරු හරියක ගැඹුරු අඩු හරියකට පීනගෙනනවා මෙයා තමයි හයවෙනි කෙනා. හත්වෙනි කෙනා උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ මේ පරතර එතරට පීනගෙන එයා සම්පූර්ණ ගොඩ ගොඩ බිමටම එනවා. ගොඩ බිමටම පීනලා ඊතර වෙච්ච කෙනා මේ මතුවීමත් එක්කම මතුවලා පීනගෙන ඇවිල්ලා ගැඹුර නැති හරියටත් ඇවිල්ලා ඊතරටම ගියපු කෙනා තමයි හත්වෙනි කෙනා. එතකොට ඔන්න මේ ලෝකේ මේ හත් දෙනා තුල පින්වත්නි ඕනම කෙනෙක් ඉන්නවා මේ ලෝකේ කවුරුත් මේ හත අතර ඉන්නවයි කියන එක තේරුම් අරගන්න අපි දැන් බලමු මේ හත් දෙනා අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි වැඩි ප්‍රමාණයක් ඔතන ඉන්නේ. ඒ නිසා බුද්ධ ශ්‍රාවක වූ සියලු දෙනාම මේ අය අතර ඉන්නවමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සෑම කෙනෙක්ම මේ අතර ඉන්නවා. එතකොට ශ්‍රාවක නොවන අයත් මෙතන ඉන්නවා. ඒ නිසායි මං කිව්වේ ලෝකයේ සියලුම දෙනා මෙතන ඉන්නවයි කියලා. අපි දැන් මේ හත බලමු වල්නකොට ඔබටත් පින්වත්නි තමන් මේකේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. හොඳයි. මං හිතනවා මේ දේශනාව තුළ මේ උදකෝපම පුද්ගල සූත්‍රය තුළින් මම බලාපොරොත්තු වෙන එක දෙයක්. ඒ තමයි සමහර හිතාගෙන ඉන්න මේ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මේ ශ්‍රද්ධාව දැන් ඉතින් හිමින් හරි දියුණු වෙයි. මේ ධර්ම මාර්ගයට යොමු වෙච්ච අය දැන් ඉතින් මම සුගති උපදී. මම ධර්මය අහන්න පටන් ගත්තා. දැන් ඉස්සරට වැඩිය මට කේන්ති යනවා අඩුයි. ඉස්සරට ඉස්සර වගේ නෙමෙයි දැන් මං සමහර ශික්ෂාපද තියෙනවා රකින්නවා දැන්. ඉස්සරට වැඩි දැන් මං හොඳයි. නිසා දැන් මට දුගතියක උපදින්න නැති මං සුගතියනේ සුගතිය උපදින කෙනෙක්. ඒ වගේ යම් අභිමානයක් මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා තුළ තියෙනවා. ඒ අභිමානේ නරක නෑ පින්වත්නි. හැබැයි ඒ අභිමානේ ගැන ඔබට තව හිතන්න පැතිකඩක් මේ සූත්‍රයෙන් ලබන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි අද අපේ මේ උදකෝපම පුද්ගල සූත්‍රය සාකච්ඡා කරන්න ඕනේ කියලා හිතුවේ. අපි බලමු පින්වත්නි පළවෙනි කෙනා ගැන. ඔබට මෙහිදී අපි කිව්වා පළවෙනි කෙනා නිමුග්ගෝ නිමුග්ගෝව හෝති. ගිලිලා ඉන්නේ එයා එහෙම ගිලිලම මැරිලා යන්නේ. ගිලිච්ච කෙනා ගිල්ලම මැරිලා යනවා. ආයි මතුවීමක්වත් නැහැ. මෙයා ගැන බුදුරජාණන්සේ විස්තර කරද්දී කියන්නේ ඉදපන බික්කවේ එකච්ච පුද්ගලෝ සමන්නාගතෝ හොති ඒකත් කාලකේහි අකුසලේහි ධම්මේහි අන්න ඒ කලු කර්ම අකුසල කර්ම මේවෙන් යුක්ත මිනිසෙක් මේ ගිලිච්ච මිනිසයා එයා මැරෙන්නෙත් ඒ කලු කර්ම තියෙන අකුසල කර්ම වලින්මයි එතකොට දැන් ඔබ දන්නවා මේ ලෝකෙ මිනිස්සු අතරේ කලු කර්ම තියෙන මිනිස්සු මේ ධර්මය තුල හැසිරෙන ශ්‍රාවකෙක් නොවන සාමාන්‍ය කලු කර්ම තියෙන අකුසල් තියෙන මිනිස්සු ඕනතරම් ලෝකේ ඉන්නවා කෝටි ගණන් ඉන්නවා මේ සියලු දෙනාම අර පළවෙනි ගොඩට අයිති වෙන්නේ එතකොට පින්වත්නි අපි ධර්මය තුල යම්කිසි කෙනෙක් හැසිරෙනවා කියන්නේ ධර්ම දේශන අහන එකම විතරක් නෙමෙයි ඒ ධර්මය අහන්න ගත්තට පස්සේ ආතුල ඇති වෙන්න ඕන ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණ අපි දැන් මේ දේශනේ ඉදිරියට කතා කරනවා. ඒ ලක්ෂණ එකක්වත් අර පළවෙනි පුද්ගලයා තුල නැහැ. ධර්මයේ හැසිරෙන ධර්මය අහන්න ගත්ත කෙනෙක් තුල ඇති වෙන්න ඕන ಗುಣධර්ම වගේක් තියෙනවා. මේ ಗುಣධර්ම එකක්වත් ওই පළවෙනි මිනිසයාට නැහැ. එතකොට මේ මිනිසා තනි කර කළු අකුසල කර්ම තියෙන කෙනෙක්. සමාජය තුල බහුතරයේ ඒ විදිහයි ඕන කෙනෙකුගේ ගෙදර ඉන්න සමාජිකයෝ අතරේ මේ පළවෙනි පුද්ගලයා ඉන්න පුළුවන්. සමාජිකයෝ වැඩි පිරිසක් සමහර විට පළවෙනි පුද්ගලයා වෙන්න පුළුවන්. අපි එදිනෙදා ජීවිතේ අපිට මුණ ගැහෙන අය අතර පින්වත්නි බහුතරය මේ පළවෙනි පුද්ගලයා වෙන්න පුළුවන්. දුස්සීලයි. මේ ලෝකේ ශ්‍රද්ධාවක් නැහැ. තෙරුවන් ගැන දන්නේවත් නැහැ. එතකොට මේ මිනිස්සයා තුල තියෙන ඒ කළු අකුසල් මොනවද කියලා තේරුම් ගත හැකි. දැන් මෙයා ගිලිච්ච කෙනානේ. ගිලිච්ච කෙනා ගිල්ලම මැරලා යනවායි කියලා තමයි කළු අකුසල් තියනයි කියලා කිව්වේ. එතකොට දැන් ඔය ඊළඟ කෙනාගේ ඉඳලා උම්මුජ්ජිත්වා කියන වචනේ විස්තර වෙනවා. උම්මුජ්ජිත්වා කියන්නේ මතු වුණා කියන එකයි වතුරෙන් උඩට මතු වුණා. එහෙනම් මේ මතුවෙච්ච කෙනාගේ කියන දේවල් වලින් බලතෑ කිය අර ගිලිලා ඉන්න කෙනා මොන වගේද කියලා මතුවෙච්ච කෙනා තුල මතුවෙච්ච දේවල් ටික නැතිකමම තමයි ගිලිලා ඉන්න කෙනාගේ ලක්ෂණය. අපි බලමුක දෙවෙනි කෙනා එතකොට අපිට සාකච්ඡා කරත හැකි මේ මතුවෙන ඒවා මොනවද කියලා. ඔන්න දැන් දෙවෙනි කෙනාගේ කියන්නේ උම්මුජ්ජිත්වා නිමුජ්ජති මතු වුණා හැබැයි ආයි ගිලෙනවා. එතකොට මෙයා ගැන කතා කරනකොට අර නිමුග්ගෝ නිමුග්ගෝ හෝති කියන පළවෙනි කෙනත් තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. පින්වත්නි මෙයා ගැන කියනවා බුදුරජාණන් වහන්සේ සාදු සද්ධා කුසලේසු ධම්මේසු මේ ශ්‍රද්ධාව කියලා කියන කුසල ධර්මයේ උපදිනවා කෙනෙක්ගේ ජීවිතේ ශ්‍රද්ධාව උපදිනවා ශ්‍රද්ධා කුසලය සාදු හිරි කුසලේසු ධම්මේසු සාදු ඔත්තප්පං කුසලේසු ධම්මේසු හිරි ඔත්තප්ප කියන්නේ මොනවද ලැජ්ජ බය ඒ සමාජයේ සාමාන්‍ය ලැජ්ජ බය ලැජ්ජ බය කියන වචන ඕන තරම් ඔබහලා තියෙනවා සමහර ලාට මොනවා හරි මේ ප්‍රසංගයකට ගිහිල්ලා ළමෙක් නැටුම් නටන්න සින්දු කියන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම් පන්තියේ ගුරුවරයා මොන හරි ප්‍රශ්නයක් ඇහුවට පස්සේ නැගිටලා ඒකට උත්තර දෙන්න අකමැති නම් මේවට ලැජ්ජ බය කියලා කියනවා සමහරු. සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේ මෙහෙමත් කියනවනේ ගෑන ළමයි හදන්න ඕනේ ලැජ්ජ බය ඇතුව කියනවා. සමාජයට ඉදිරිපත් කරනකොට. ඒතර මේ ලැජ්ජ බය කියන එකෙන් ඕන් අදහස් කරන සාමාන්‍ය මතපිට තේරුමක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාත්වල විස්තර කරන හිරියොත්ප්ප කියන වචනෙන් තමයි ওই සමාජයට ලැජ්ජ බය කියන වචනේ එන්නෙම. නැතු සමාජයට වෙනම ලැජ්ජ බය කියන වචනයක් නැහැ පින්වත්. මේක එන්නේ හිරි ඔත්තප්ප කියන මේ යුගල පදයක් වගේ තියෙන වචන දෙකේ එකතුව. මේ මේකේ තේරුම. හිරි ඔත්තප්ප. එතකොට හිරි සහ ඔත්තප්ප කියන්නේ කුසල ධර්ම දෙක. ඒක වෙනමම උම්මුජ්ජිත්වා කියලා කියන මතුවෙන එකක්. හිරි ඔත්තප්ප කියලා කියන්නේ ජීවිතයේ කුසලයක් විදිහට මතුවෙන එකක්. ඒක මේ උපන්දා ඉඳලා ලැජ්ජ බයට හැදුන කතාවක් නෙමෙයි. මේක මතුවෙනවා. කොහොමද මේ මතුවෙන්නේ? ලැජ්ජාවයි බයයි කියන දෙක අපිට ගලපන්න පුළුවන් තවත් යුගල පද දෙකක් තියෙනවා. මේ එකටම කතා කරන්න පුළුවන් වචන දෙක. කර්ම විපාක. කර්ම විපාක කියන වචන දෙක අපි එකට කතා කරනවානේ. පින්වත්නි, කර්මයක් කියන්නේ මොකද්ද? අපි හිතමු උදාහරණයකට ආනන්තරේ පාප කර්මයක් ගත්තොත් ඕකේ තමන්ගේ අම්මව ඝාතනය කරන එක ආනන්තරේ පාප කර්මයක්. ඔන්න එක කර්මයක්. මොකද්ද මේකේ විපාකේ? කල්පයක් නිරේ උපදිනවා. ශේෂ කර්ම තවත් ආත්මවල විඳවන්න වෙනවා ප්‍රධාන විපාකේ තමයි කල්පයක් නිරේ උපදිනවා එතකොට ඔතන කර්ම විපාක කියලා දෙකක්නේ කර්මය තමයි අම්මා මරණ එක විපාකේ තමයි කල්පයක් නිරය යන එක. ලැජ්ජ බය කියන මේ හිරියොත්ප්ප කියන වචන දෙක ගලපගත හැකි පින්වත් මේ කර්මයි විපාකයි කියන දෙකට. ලැජ්ජාව ප්‍රධානව තියෙන්න ඕනේ කර්මයට. බය කියන එක ප්‍රධානව තියෙන්න විපාකෙට. මේ දෙක එක ගැළපිල්ලක් විතරයි. නමුත් ලැජ්ජ බය කියන එක තව හැම දෙයකටම නොඑක් විදිහට ගැලපෙනවා. කොටිම පින්වත්නි විපාක විඳින එකටත් ලැජ්ජාව තියෙන්න ඕනේ. ඒ වගේම කර්මය කෙරෙහි බයකුත් තියෙන්න ඕනේ. හැබැයි කර්මයට ඒකාන්ත ලැජ්ජාවකුත් විපාකයට ඒකාන්ත බයකුත් කියලා කර්ම විපාක කියන දෙකට ඊතල දෙකකින් සමානයි කර්මයට ලැජ්ජාව විපාකෙට බය කියන එක මිනිස්සු තුළ තියෙන ඕන එක විපාක විඳින්න දැන් මොකක් හරි කර්මයක් කරන්න ගිය ගමන් මේ කර්මේ විපාකෙට බය ආපු ගමන් අර මනුස්සයාට කර්මේ කරන්නේ ඒ අකුසලේ කරන්නේ මේකට බයයි මේකේ විපාකෙ විඳින්න කොටි මේක මෙලෝ විපාකයක් වෙන්න පුළුවන් අපේ තුම් පින්වත්නි කවුරු හරි කෙනෙකුට කොතනකදී හරි රාගසිතක් එනවා අනවශ්‍ය අපි හිතමු පොඩි දරුවෙක් ගැන පුංචි දරුවෙක් ගැන රාගසිතක් එනවා. එතකොට දැන් මෙතන කොහොමද හිරියෝතප්ප එන්න ඕනේ? ලැජ්ජ බය. අර පුංචි දරුවට මේ හානිය කරනකොට රාගසිතින් තමන්ගේ හිතේ තියෙන ඕනෑපාකම් අර පුංචි දරුවා ළඟ තමන්ගේ ප්‍රතික්‍රියාව එනකොට ඒ රාගසිතින් ඒ දරුවා ස්පර්ශ කරනවා නම් මේකට ලැජ්ජාවක් තියෙන්න ඕනේ. ඒක කර්මය. ඒ කර්මයට ලැජ්ජාවක් තියෙන්න ඕනේ. එතකොට බය කියන්නේ මොකද්ද? ඒ කර්මයට විපාක තියෙනවා. විපාක විදිහට මෙලෝ විපාකයක් තමයි නිന്ദා අපහස මෙලෝ ලැබෙනවා. මේ ගැන සමාජය දැනගන්නකොට මෙලොවම නින්දා පහස ලැබෙනවා. දැන් අපි දැක්ක පහුගිය දවස්වල එක්තරා මේ CCTV වීඩියෝ පටයක දර්ශනයක් රටට ප්‍රසිද්ධ වුණා මේ බෝධින් වහන්සේ නමක් ළඟට වඳින්න ආපු දරුවෙක් සම්බන්ධ වෙච්ච සිදුවීමක්. ඒතර මේ පුද්ගලයෙක් මෙතෙන්ට ඇවිල්ලා අනවශ්‍ය විදිහේ ක්‍රියාවක රාගසිතින් කටයුතු කරලා මේක සමාජ මාධ්‍ය විතර නෙමෙයි ප්‍රවෘත්තිවල පවා රටට පෙන්වුවා. එතකොට දැන් මේ පුද්ගලයා ගැන මේ මුළු පලාතෙම මිනිස්සු මේ සිද්ධියත් එක්ක දැනගත්තා. දැන් මොකද වෙන්නේ? මෙලෝ වශයෙන්ම නිന്ദා අපහාස ලැබෙනවා. මේව විපාකයක්. මෙලෝ මෙලොව විඳින විපාකවල විපාකයක් මේ. ඒතකොට ඒවට බයක් තියෙනවනේ. විපාකෙට බයක්. එතන මේවට පරලෝ විඳින විපාක තියෙනවා. ආත්ම ගණන් විඳින විපාක තියෙනවා. මෙන්න මේවට තියෙනවනේ බයක්. එතකොට අර කර්මයට තියෙන ලැජ්ජාවයි විපාකෙට තියෙන බයයි හොරකමක් කරනකොට ඒ හැම දෙයකම බොන මිනිස්සයා වුණත් අපේ තුම් පින්වත්නි බිව්වට පස්සේ මිනිසට තේරෙන්නේ නැති කතාව වෙනම දෙයක්. හැබැයි මිනිස්සයා 100න් ඉන්න වෙලාවෙනේ බොන්න පටන් ගන්න. ඒ කියන්නේ වෙරි වෙන්න කලින්නේ බොන්නේ බිවට පස්සේනේ වෙරි වෙන්නේ. ඒතකොට මනුස්සයට වෙරි වෙන්න කලින් ලැජ්ජාවක් තියෙන්න ඕනේ. වෙරි වුණාට පස්සේ හැසිරෙන විදිය ගැන. සමහරලාට අපි දැකලා තියෙනවා තමන්ගේ ඇඟේ වස්ත්‍ර නැතුව පාරවල් වල වැටලා ඉන්නවා මිනිස්සු. වෙරි වෙලා සමාජයේ නිନ୍ଦා අපහාසයට ලක් වෙන විදිහට ලැජ්ජා සහගත දේවල් ගම පුරා කියෝ කියෝ යනවා වෙරි වෙලා. සමහර වෙලාවට පින්වත්නි ගෙදර ගිහිල්ලා හැසිරෙන විදිය අල්ලප ගෙවල් වල මිනිසුන්ට ඇහෙනකොට අර මිනිස්සයා පහවදාට වෙරි හිඳුනම ඔලුව පාත් කරගෙන යනවා ලැජ්ජාවට. ඒ කියපු දේවල් ගැන gedara මිනිස්සු කියනවා මේ ඔහේ ඊයේ මෙහෙම මෙහෙම මෙහෙම කිව්වා ඊය ලැජ්ජායි බෑ අර එහා පැත්තේ gedara මිනිස්සු තහගෙන හිටිය කියලා කියනකොට දැන් ලැජ්ජයි ඊට පස්සේ නලුපාත් කරගෙන ඒතර ඒ අකුසලයට ලැජ්ජාවක් තියෙන ඕනේ කර්මෙට කර කර්මය කියන්නේ ක්‍රියාවක්නේ. ඒක වචනෙන් කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්, කයින් කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්, මනසින් කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්. බාහිර ලෝකෙට පේන්නේ නැති දෙයටත් ලැජ්ජාව තියෙන්න ඕනේ. දැන් අපි හිතමු අපි කාගේ හරි ගැන රාගසිතකින් හරි ද්වේෂසිතකින් හරි මොනවා හරි හිතින් විතරක් හිතනවා. හිතින් හිතනවා. හැබැයි වචනෙන් කියන්නේ නැහැ. කයින් කරන්නෙත් නැහැ. හිතින් විතරයි හිතන්නේ. නැත් ඒත් ලැජ්ජාවක් තියෙනුනේ ඒ කර්මයටත්. ඒ හිතින් හිතන කර්මයට එන ලැජ්ජාවේදී විශේෂයෙන් පින්වත්නි හිතින් හිතන කර්ම දෙවියෝ දැනගන්නවා. ඒ ගැන ලැජ්ජාවක් තියෙනෝනේ. දැන් අපි සමහරලාට ඇතැම් හිතන අකුසල් දේවල් තියෙනවා අපි හිතනවා මේක ලෝකේ දැන දන්නේ මගේ හිතින් විතරනේ මම මේක හිතන්නේ එතකොට තමන් හිතින් නිකන් උදාහරණයක් දෙතුම රාගසිතින් මොනවා හරි හිතින් හිතනවා කියලා. ඒතර මෙයා වචනෙන් ඒ රාගසිත රාගයේ මූලිකව වචන පිට නොකලත් රාගයේ මුල් වෙලා කයින් කිසි ක්‍රියාවක් නොකලත් එයා හිතින් හිතන එකම පින්වත්නි දෙවියෝ දැනගන්නවා. එතකොට ඔය දැන් ඔය සමහරට ඉෂ්ඨකාන්ත දෙවරු ඉන්නවයි කියලා කතාවක් තියෙනවනේ. ඉෂ්ඨකාන්ත දෙවිවරු කියන්නේ කවුද ඇත්තටම? ඉෂ්ඨකාන්ත දෙවියෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ අතීත ආත්මවල තමන්ට සමීප ඥාතියෙක්. තමන්ගේ සමීප හිතවතෙක්. දැන් ඔබ හිතන්න අපේ අම්මා වෙච්ච කෙනෙක් තාත්තා වෙච්ච කෙනෙක් දරුවෙක් වෙච්ච කෙනෙක් කවුරු හරි කෙනෙක් දෙවියන් අතර උපදිලා ඉන්නවා කියමුකෝ. බෝමාට දෙවියෙක් වශයෙන් හරි ඉන්නවා කියමුකෝ. පින්වත්නි, එවැනි දෙවිවරු ඒ කියන්නේ දෙවියන් අතර ඉන්න ඔය කාටත් කවුරු හරි ඥාතිත්ව තියෙනවනේ. එවැනි ඥාතිත්ව තියන අය ගැන සමහර දෙවිවරු අවධානයෙන් ඉන්නවා. කියන්නේ මේ 300 අර අපි කියන වගේ පැය 24ම 365ම මේයත් එක්ක ඉන්නව නෙමෙයි. නමුත් එයා ගැන හොයලා බලන අවධානයක් තියෙනවා. ඉෂ්ඨකාන්ත දෙවිවරු වෙන අය විවිධයි. පෙර ඥාතිකම් පෙර සමීප හිතවත්කම් එහෙම නැත්නම් උපකාර කරපු දැන් අපි මෙහෙම හිතන්නකෝ ඔන්න කවුරු හරි කෙනෙක් මේ සිත්නේ තසුපු අහනවා ඒ අහන කෙනෙක් තමන්ගේ ජීවිතේ ධර්මයට යොමු වෙලා යා මේ සිත්නේ තසුපු නිසා යාගේ හිත ටිකින් ටික කුසලයේ පැත්තෙන් දියුණු වෙලා මෙයා මරණයට පත් වෙනවා යම් රෝගයකින් අසාධ්‍ය වෙලා හැබැයි මරණයට පත් වෙනකොට එයා හොඳට සීලෙත් හදාගෙන එයා අර සිත්නිතසපෝ තුල අපි දුන්න අනුශාසනාවලට ප්‍රිය කරපු කෙනෙක්. ඒ තුලින් යාගේ ජීවිතේ කුසලයට නැඹුරු වෙච්ච කෙනෙක්. එයා ඒ ගැන කෘතගුණයක් හිතේ තියාගෙන තමයි මැරෙන්නේ. මම මේ ජීවිතේ කුසලයට යමුණ දැන් එහෙම සමහරලාවට අපිට ඇතම් දුරකත නැමතුම් වෙනවා ස්වාමින්වහන්ස මම කතා කරන්නේ අසවල් කෙනා මගේ තාත්තා මෙහෙම රෝහලේ ඉන්නවා ස්වාමීන් වහන්සේ අපේ තාත්තා ගොඩාක් මේ සිල්වත් වුණා ඔබ වහන්සේගේ දේශන අහලා මේ ගොඩාක් අපේ තාත්තා ඔබ වහන්සේට කැමති අනේ සනස අපේ තාත්තා දැන් මෙහෙම බොහොම අසාධ්‍ය තත්ත්වයක ඉන්නේ රෝහලේ සමහරලාට එක්ක මැරුණයි කියලා කියනවා එයා මැරෙන්න කිට්ටුවත් මේ දේශන අහුව හරියට එහෙම කියලා අපිට කියන සමහරලාට මේ තාත්තා මේ தත්වෙට ආවේ ඔබ වහන්සේ කරපු දේශන අහලා කියලා. ඒතකොට පින්වත්නි අපි හිතමුකෝ අන්නේ જાතියේ දැන් අපිව උපකාර කරගෙන අපි කරපු අනුශාසනයක් උපකාර කරගෙන යම්කිසි කෙනෙක් එහෙම ධර්මයට යොමු වෙලා මැරුණා. දැන් අර මැරිච්ච කෙනා ඒ කුසලයේ නිසා ඒකේ විපාක විදිහට සුගතිය කිපුදුනා නම් අපි හිතමු දෙවියන් අතර ඉපදුනා. දැන් එතකොට අර දෙවියා දෙව්ලොවදී බලනවා මම මේ දෙවියන් අතර ඉපදුනේ මොන කර්මයක් කරපු නිසාද? එතකොට එයාට පේනවා මම අසවල් ස්වාමීන් වහන්සේගේ අනුශාසන අහලා මම මෙහෙම කුසල් කරන්න පටන් මං ඉස්සර මෙහෙම අකුසල් කරගෙන ඉඳලා මං මේ අකුසල් වලින් මේ ස්වාමීන් වහන්සේගේ මේ දේශන අහලා මං මේ අකුසල් වලින් ඉවත් වුණා. අන්න ඒ වගේ පින්වත්නි යම් ස්වාමීන් වහන්සේ නමක් කෙරෙහි ප්‍රියමනාප දෙවි කෙනෙක් ඉන්න පුළුවන්. ඒ දෙවියත් ඉෂ්ඨකාන්ත දෙවියෙක්. ඉෂ්ඨකාන්ත දෙවිවරු කෙනෙක් එක එක පැතිකොඩ වලින් අපිට හිතන්න පුළුවන්. මේක පින්වත්නි ගිහි ගෙදර ඉන්න ඔබ අපි හිතමු ඔබ කවුරු හරි කෙනෙකුට අකුසලයට හිත නැඹුරු කරනු. ඔබ කාව හරි द्वේෂයට හැමතිස්සෙම උනන්දු කරනු. කෙනෙක්ගේ හිත द्वේෂේ අවුස්සනවා ඔබ හැමතිස්සෙම. අර කෙනා ඒ द्वේෂයෙන් මැරෙනවා. මැරලා අපි හිතමු ඒ द्वේෂේ විපාකයක් විදිහට පෙරේතාත්මික උපදිනවා. දැන් අර පෙරේත ආත්මේ ගියේ කෙනා പ്രേත ආත්මෙදි දකිනවා මම මේ പ്രേත ආත්මෙ ඉපදුනේ මං හැමතිස්සෙම මාව මෙන්න මේ අසවල් කෙනා द्वේෂයෙන් ඇවිස්සුවා. දැන් අර පෙරේතයට තරහයි තමන්ව මෙතෙන්ට ඇදලා දාපු අර මිනිස්සයා ගැන. තමන්ගේ ද්වේෂසිත අවසන් හැමතිස්සෙම උදව් කරපු කෙනා ගැන. ඊට පස්සේ ප්‍රේතයා කරදර කරන්න පටන් ගන්නවා. අර මනුස්ස ලෝකේ ඉන්න තමන්ට ද්වේෂය අවසන් එදා උදව් කරපු ගියාත්ම කෙනා හොය හොය. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒතර පින්වත්නි ඇලීමට උදව් කරපු ගැටීමට උදව් කරපු අය පස්සෙන් විපාක විඳින්මින් එහෙම දුගතිගත අය එනවනම් ඕකෙම අනිත් පැත්ත කුසලයට උදව් කරලා පිනට උදව් කරලා ධර්මයට උදව් කරපු කෙනෙක් සුගති ඉපදුනාට පස්සේ අර සුගතිගත වෙච්ච කෙනා එනවා කෘතගුණ විදියට අවදානෙන් ඉන්නවා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න සමහර විට අපි හිතමු අකුසල් කරන කෙනෙක්ව ඔබ මේ සෙනසුරාදා සිත්නෙත් අසපු අහන්න ඉරිදා සිත්නෙත් අසපු අහන්න මෙත්නෙත් පාමුල අහන්න මේ ධර්ම දක්ෂින අහන්න කියලා ඔබ කවුරු හරි කෙනෙක් ධර්මයට යොමු කරනවා කියන්නේ අකුසල් කරන් ඉන්න කෙනෙක්ව අනේ මේ වැඩසටහන අහන්න කියලා ඔබ ඒ අයටත් අහන්න දෙනවා. සමහර විට ඒ කෙනාගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් උතන අහන කොයි හරි දේශනයක්. ඒ දේශනෙන් පස්සේ මේ මිනිස්යා ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. ඒ මනුස්සයාගේ ජීවිතේ අපි හිතමු කරගෙන ආපු යම් අබල දුබල තිබ්බනම් අකුසල ඒවෙන් ඒ මනුස්සයා ඈත් වෙන්න පුළුවන්. එයා සුගතියක ගියදාට ඔබේ ඉෂ්ඨකාන්ත දෙවියෙක් වේවි කෙනා. ඔබ අර ධර්මයට එන්න උදව් කරපු කෙනා. ඉෂ්ඨකාන්ත දෙවියෝ කියන එක එක එක විදියට ගන්න පුළුවන්. එතන අපි මෙතන ඔබට මේ කියන්නේ යමෙකුට ඔන්න ඔය විදියට ඉෂ්ඨකාන්ත දෙවි කෙනෙක් වශයෙන් හෝ මොන ආකාරයකින් හෝ මේ ජීවිතය තුළ ප්‍රේමනාප කෙනෙක් ඉන්නවා නම් එහෙම නොපෙනෙන ලෝකෙක ඔබ හිතින් කරන අකුසලොත් ඒ අය දකිනවනේ දැන් අපි හිතමුකෝ ඔබට හිම ප්‍රියමනාප දෙවිවරු ඉන්නවා කියලා. ඔබට උදව් උපකාර කරන දෙවිවරු ඉන්නවා කියලා. එතකොට ඒ අය ඔබේ සිත දකිනවා පින්වත්නි. දෙවරුන්ට සිත පේනවා. එතකොට ඔබ ලෝකෙට පේන්නේ නැතුව කියලා හොරෙන් හිතින් අකුසලයක් කරනවා නම් ඒ ඔබේ හිතින් කරන අකුසලයේ ඔබට නොතේරුණාට අර දෙවිය දකිනවා. දැන් එන ඔබට ලැජ්ජාවක් තියෙනෝනේ කර්මෙට. කර්මයට ලැජ්ජාව කියන එක ඊට පස්සේ කි විපාකයට බය කියන එක ඇති වෙනකොට හිතින් කරන කර්මයට පවහින ලැජ්ජ වෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. මොකද දෙවියන්ට පවා පේන නිසා හිතින් කරන කර්මයටත් ලැජ්ජ වෙන්න ඕනේ. එතකොට පින්වත්නි ඔය ලැජ්ජ බය ගැන ගොඩක් වෙනම දේශන දේශනාවේ මාතෘකාව ලැජ්ජ බය නෙමෙයි නිසා ලැජ්ජ බය වෙනුවෙන් මුළු දේශනෙම කතා කරන්න බෑ. ශ්‍රද්ධාව ලැජ්ජ දැන් ශ්‍රද්ධාව උපදිනකොට කොහොමද ලැජ්ජ බය උපදිනවා? සාමාන්‍යයෙන් අපි හොඳට දැකලා තියෙනවා ශ්‍රද්ධාව ඇති වෙච්ච අය තමන් කරගෙන හිටපු රස්සාවල් පවා අතාරිනවා සමහර ලාවට. මොකද ඒ රස්සාවට ලැජ්ජ වෙනවා. මම මෙච්චර කල් කරේ මේ වගේ රස්සාවක් සමහර ලාට ඒ රස්සාවෙන් අකුසල් ඇති වෙච්ච හැටි දන්නවා. දැන් එයා ඒ අකුසලයට බයක් එනවා. ඒ නිසා එයා රස්සාව පවතාරිනවා. එහෙම වෙච්ච අය දැන් අපි දන්න එක්තරා මහත්මයෙක් ඉන්නවා. ඒ මහත්මයා මේ රටේ සුප්‍රසිද්ධ මද්රව් මත් වතුර මත් වතුර මේ මේ කියන්නේ කියන්නේ ඒක ලියාපද ලියාපදිච්ච ඔය කියන අවසරලත් තියෙනවනේ මේ මත් වතුර විකුණන සමාගම් මේ රටේ අන්‍යවැනි සමාගමක තමන්ට වාහන දීලා ලක්ෂ ගණන් විශාල පඩියක් විශාල වැටුපක් තිබිච්ච මහත්තයෙක්. මෙයා ශ්‍රද්ධාව ඇති වුණා. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මම හිතන්නේ ලක්ෂ 10කට වඩා වැඩි වැටුපක් ලැබපු කෙනෙක් අර සමාගමෙන් මෙයා ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ සම්පූර්ණ අර ඔක්කොම අතහැරලා දැම්මා. ඒ මොකද? ලැජ්ජ බය ආවා. එතකොට ශ්‍රද්ධාවත් එක්ක හිරියොතප් වෙනවා පින්වත්නි. ඕනම තැනක ශ්‍රද්ධාව ඉපදුනාද හිරියොතප් උපදිනවා. මේකට තමයි කියවර ගිලිලා හිටපු කෙනා වතුරෙන් උඩට මතුණා කියලා. එතන ගිලිලා හිටපු කෙනා වතුරෙන් උඩට මතුවෙනකොට හිරියොතප් වගේම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාදු පඤ්ඤා කුසලේසු ධම්මේසු ප්‍රඥාවත් වෙනවා සාදු වීරියං කුසලේසු ධම්මේසු වීරියත් උපදිනවා. වීරියයි ප්‍රඥාවයි ඔක්කොම එනවා. දැන් හිරියොතප් දෙක ශ්‍රද්ධාවත් එක්ක ආවට වීරියක් එන්න එපා කරන එක නවත්තන්න. කරගෙන හිටපු එක නවත්තන්න වීරියක් එන නැතර ඒකත් උපදිනවා. ඒ වීරිය ඉපදුනාට පස්සේ අර ප්‍රඥාවක් එනවා. එයා ප්‍රඥාවෙන් මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා. තමන් කරන්න ඕනේ නොකරන්න ඕනේ මොනවද කියන එක ගැනත් ප්‍රඥාවෙන්ම තේරුම් ගන්නවා. ඉතින් මේ ඔක්කොම කුසල ධර්ම. ඔන්න එහෙනම් ගිලිච්ච කෙනෙක් වතුරෙන් උඩට මතු වෙනවා කියන්නේ මොනවෙන්ද? ශ්‍රද්ධාවෙන් උඩට මතු වෙනවා. හිරියොතප්පලින් ලැජ්ජ බයෙන් උඩට මතු වෙනවා. කුසලයේ තුලට ඊට පස්සේ වීරියෙන් උඩට මතු වෙනවා. ප්‍රඥාවෙන් උඩට මතු වෙනවා. මේ ටික මතු වුණා ජීවිතේ. වෙනදා උදේ නැගිට වෙලා ඉඳලා රෑ නිදා ගන්නකන් ජීවිතේ ගෙවපු හිතපු කියපු කරපු දේවල් දැන් මොකද වෙන්නේ? ශ්‍රද්ධාව, ලැජ්ජ බය, වීරිය, ප්‍රඥාව එක්ක මිශ්‍ර වෙලා තමයි දැන් මේවා ගෙවෙන්නේ. Taman කියන කරන ඒවා කරන්නේ මේ කුසල් එක්ක මිශ්‍ර වෙලා. ඒතර එයා අවබෝධයෙන් මේවා කරනවා දැන්. දැනට තේරුමක් තියෙන. ඉස්සර ඔහි කරපුවා දැන් තේරෙනවා මේවා කළොත් එහෙම මේක අකුසලයක් මේකට දුගතිය යනවා. මෙයා මේවා දැන් හරි වැරද්ද තේරෙනවා. පින්වත්නි ඕකට තමයි වතුරෙන් උඩට මතුවෙනවා කියන්නේ. එහෙනම් දැන් අපිට තේරුම් ගත්ත හැකි ගිලිලා ඉන්න මිනිහාගේ තියෙන අකුසල් මොනවද කියලා. ගිලිච්ච මිනිහා කියන්නේ එහෙනම් මේ ලෝකේ ශ්‍රද්ධාවක් නැහැ, ලැජ්ජ බයක් නැහැ, ඕන දෙයක් කරන්න සූදානම් කිසිම ලැජ්ජ බයක් නැහැ. ඉතින් මේ මිනිස්සයාට සමහර වෙලාවට වීරිය නැහැ, ප්‍රඥාව නැහැ. දැන් සමහර වෙලාවට අපි දකිනවා ඔය මාළු මරණකොට දැන් අර එක ක්‍රීඩාවකුත් තියෙනවා මම හිතන්නේ ක්‍රීඩාව ආපහු මේ රටේ මේ පටන් ගන්න ඕනි කියලත් ඇතැම් දේශපාලකයෝ කතා කරලා තියෙනවා මම දැක්කා මේ මාළුන්ට විදිනවා ඒ විදින් මාළුන්ට විදිනවා ඊතලයකින් වගේ විදිනවා ඒ මාළුව විඳෝල මැරෙනවා ඒ කියන්නේ ඒ මාළුවෙකුගේ ඇස් පවා පුපුරනවලු වේදනාවට මේ ගොඩට ගත්තට පස්සේ සෑහෙන විඳවනවා. එතකොට දැන් ඕවාගේ දේවල් විනෝදයට මිනිස්සු කරනවානේ. සමහරු විනෝදයට මාළු අල්ලනවා. ඒක ඒගොල්ලන්ගේ විනෝදාංශයක්. බිලි පිත්තක් තියාගෙන ගිහිල්ලා හැන්දෑවේ නිකන් ඉර බැහැගෙන යන වෙලාවේ ගිහිල්ලා මාළු අල්ලලා සමහරලාට මේ මාළු අර කොකුව ඇමිනිලා වේදනාව විඳිනවා ආයි සමහරලාට වතුරටම දානවා අර වේදනාව ඉඳලා මැරෙනවා ඊට පස්සේ මාළුව එහෙම නැත්තම් ඒ මාළුව උයන් කනවා මෙහෙමම ගිනි මැලයක් ගහගෙන පුච්චගෙන මේවා දකින සමහර අයට ඒක දකිද්දි බයයි මේ මේ කරන දෙයට මොන තරම් විදවයිද මේවට කියලා බයක් එනවා ඒවා එන්නේ පින්වත්නි අර වතුරෙන් උඩට මතුවෙච්ච මතුවෙන අයට සමහරුන්ට ඒ විනෝද විනෝදයක්මයි. ශානියමයි කියලා ඒකට එකතු වෙනවා. ඒ ගිලිච්ච මිනිස්සයා ගිලිච්ච මිනිස්සයා ගිලිච්ච විදියටම මැරිලා යන අය තමයි ලෝකෙ වැඩි. ඒ පළවෙනි කෙනා. දෙවෙනි කෙනා තමයි එතකොට ගිලිච්ච කෙනා වතුරෙන් උඩට මතු වෙනවා. ගිලිච්ච කෙනා වතුරෙන් උඩට මතු වෙලා එහෙම්මම ඉන්නවා කිව්වා දැන් දෙවෙනි කෙනාගේ කිව්වේ මතුවෙලා ආයි ගිලෙනවා කියන එක. තුන්වෙනි කෙනා තමයි හැමම ඉන්නවයි කියලා කිව්වේ. ඒතර දෙවෙනි කෙනා ගිලෙනව නැවත. ඔන්න ඔතන තමයි මට මේ කතා කරන්න තියෙන ප්‍රධානම තැන. ඒ කියන්නේ මේ මතුවෙලා ගිලෙනවා. ඒක භයානකයි. ඒ කියන්නේ මතු වුණාට ගිලෙන්න පුළුවන් කියන එක නෙපින්වත්නේ. ශ්‍රද්ධාවක් උපන්නා ලැජ්ජ බය උපන්නා වීරිය උපන්නා ප්‍රඥාව උපන්නා හැබැයි ඒක ආයි නැති වෙන්න පුළුවන් අපේ ජීවිතේ අපිට ඕන තරම් මේ දේ වෙනවා පින්වත්නි සමහර වෙලාවට අපිට සෑහෙන ලැජ්ජ බය තීච්ච දේවල් ආපහු අපිට ලැජ්ජ බය නැති වෙලා කරන්න හිතෙනවා ලොකු වීරියක් ආපු දේවල් ආපහු වීරිය නැති වෙලා කරන්න හිතෙනවා ඊට එතන ඇති ශ්‍රද්ධාවකුත් නැහැ ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙම මැරුණොත් එහෙම නැවත ඔබ අර ශ්‍රද්ධාව මතු කරගත්තේ නැත්තම් නැවත ඔබේ ලැජ්ජ බය මතු කරගත්තේ නැත්තම් නැවත ඔබ ඒ වීරිය ප්‍රඥාව මතු කරගත්තේ නැත්තම් අර ගිලිච්ච විදිහටම දෙවෙනි කෙනා බවට ඔබපත් වෙනවා. ඒ කියන්නේ ගිලිලා හිටපු කෙනා මතු වුණාට වැඩන්නේ ආයි ගිලුණා. ඔන්නෝක තේරුම් ගන්න ඕනේ. දැන් ඇතැම් අය මට කියනවා ස්වාමින්වහන්සේ ඉස්සර ධර්මදේශන හරියට අහන්න පටන් ගත්තා. හරියට ජීවිතේ සතුටක් වින්දා. ගොඩාක් ජීවිත වෙනස් වුණා. ඊට පස්සේ අනස වැඩ වැඩි වුණා ධර්මදේශන අහන එකක් නැති වුණා. ඒ මම දැන් ආපහුවර ඉස්සර හිටපු විදියටම වැටුණා කියලා ලැජ්ජ නැතුව කියන තියෙනවා. ලැජ්ජ නැතුව කියන්නේ පව්. එහෙම කියනවා සමහරු. එතන මට ටග්ගාල මේ උදකෝපම පුද්ගල සූත්‍ර මතක් වෙන අවස්ථා තියෙනවා. එහෙම එහෙම කාගේ හරි කටින් පිට වෙනකොට මට හිතෙනවා මෙයා මේ දෙවෙනි කෙනා වෙලා. ඒ කියන්නේ මතු වෙලා ආයි ගිලිලා. එයා දන්නෙත් නෑ එයා ගිලිලා. එයාට තීච්ච ශ්‍රද්ධාව නැති වෙලා. එයාට තීච්ච වීරිය ලැජ්ජ බය ඒ ප්‍රඥා ඔක්කොම නැති වෙලා. ඒ කියන්නේ මතු වුණාට ආයි ගිලෙනවා. පින්වත්නි ඔබ දන්න කෙනෙක් එහෙම මතු වෙලා ගිලුණා නම් ඒ කෙනාට නැවත මතු වෙන්න උදව් කරන්න. මොකද ඒ කෙනා දෙවෙනි කෙනා වෙලා මැරෙන්න පුළුවන් ගිලිලම මැරිලා යන්න පුළුවන්. එයාට මේ සසරේ ලැබිච්ච මහා අවස්ථාවක් මේ සසර මේ ගිලිච්ච එකෙන් මතුවෙන් ලැබිච්ච අවස්ථාව. එතකොට තව පිරිසක් මන් දකිනවා මේ බක පඬිතකමට ගිලිලා යන ඕනකමට. ඒ කවුද? ඒ කියන්නේ දැන් ඔය සමහරු ඉන්නවා ධර්මය අහන්න ගත්තට පස්සේ ඔන්න තමන් ප්‍රිය කරන ස්වාමින්වහන්සේ නමක් තියාගන්න. මං කැමැතිම ස්වාමින්වහන්සේ. මං උන්වහන්සේගේ දේශන තමයි අහන්නේ. දැන් ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හොඳයි. ඒ ස්වාමීන් වහන්සේ තුල තියෙන ලක්ෂණ නැත්තම් තව සන්නසනමකට ඒ ස්වාමීන් වහන්සේ කොච්චර හොඳ වුණත් ඒ ස්වාමීන් වහන්සේගේ දොස් දකින්න පටන් ගන්නවා. ඒ හරියට මම මේ ලංකාවේ බෞද්ධයන්ගේ අධ්‍යයනය කරපු දෙයක්. සමහර ලාවට ඇතම් ස්වාමීන් වහන්සේලාව නුරුස්සන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? ඒ නුරුස්සන ස්වභාවය තුළ ඒ ස්වාමීන් වහන්සේ කරන අනුශාසනාවල හැමතිස්සෙම වැරදි හොයන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මං කියන්නේ ධර්මවාදී භික්ෂූන්ගේ දොස් හොයන හැටි අපි දකිනවා දැන්. ඉතින් මට මතකයි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ස්වාමින් වහන්සේලා උදෙසා ත්‍රිපිටක පූජාවක් විදිහට අර ටැබ් ටැබ් වලින් ත්‍රිපිටකය ඇතුළත් කරලා මේ ඒ ටැබ් පූජා කරා මම හිත 5000ක් විතර පූජා කරා. ඉතින් දැන් මේක ත්‍රිපිටක පූජාවක් විදියට. ඉතින් ඒ ආරණ්‍ය සේනාසනේ ලියවෙච්ච ග්‍රන්ථ ටිකකුත් ඒ ටැබ් එකේ ඇතුළත් කරලා තිබුණලු මේක මේ මේක ත්‍රිපිටක පූජාවක් කිව්වට මේක තමන්ගේ පුද්ගලික පොත්පත් ටිකත් ඒ තුල මේ මිනිස්සුන්ට බෙදන්න ගත්ත මේ සැලැස්මක් කියලා මම දැක්කා එක්තරා කෙනෙක් ඒක විවේචනය කරන මේ ත්‍රිපිටකයේ පූජා කරපු එකත් එක්ක තවත් දහම් පොත් ටිකක් ඒකට එකතු කරපු එක ප්‍රශ්නයක් වෙලා ඒකත් වැරද්දක් වෙලා. අර ඒ වගේ පින්වත්නි ත්‍රිපිටක පූජාවක් කියන අනුමෝදන් වෙන්න ඕන එකක්. ඒතර අනුමෝදන් වෙන්න ඕන එකත් වැරද්දක් විදිහට දැකලා මෙන්න මේ වගේ පින්වත්නි ජීවිතයේ ධර්මවාදී භික්ෂූන්ගේ පවා දොස් හොයන්න පටන් ගන්නවා. අර ස්වාමීන් වහන්සේ නරකයි. මේ ස්වාමීන් වහන්සේ හොඳයි. බලන්නකෝ ලංකාවේ ගොඩාක් ධර්මය අහන අය ධර්මය අහන්නේ නැති මිනිස්සුන්ට වඩා බෙදාගෙන තියෙනවා. අර පැත්ත හොඳ මේ පැත්ත මෙහෙම මෙහෙමයි. අර ස්වාමීන් වහන්සේලා හොඳයි. මේ ආරණ්‍ය නරකයි. මේ අසපුව හොඳයි. මෙතන භාවනා මධ්‍යස්ථානයේ හරි නැහැ. මේ විදිහට දැන් මොකද වෙන්නේ? දොස් හොයන්න පටන් අරගත්තා පිරිහෙනවා. හොඳට මතක තියාගන්න දොස් හොයන්න පටන් ගත්ත කෙනා පිරිහෙනවා. එතකොට මතුවෙච්ච ශ්‍රද්ධාව ගිලිල් නැති වෙන්න මතුවෙච්ච ලැජ්ජ බය ආපහු නැති වෙන්න මතුවෙච්ච වීරිය ප්‍රඥා නැති වෙන්න පින්වත්නි ඔන්න ඔය දොස් හොයන එකත් බලපාන්න පුළුවන් ධර්මය අහන්න නැති කාලේ තිබිච්ච නැති අකුසල්පවා ධර්මය අහන්න පටන් ගත්තට පස්සේ දැන් තියෙනවා හාමුදුරුවන්ට බැන බැන යනවා ගොඩක් ධර්ම දේශන අහන්න අය Tamanට ප්‍රියමනාප හාමුදුරුවෝ කියලා බෙදාගත්ත ගමන් ඕක වෙනවා. ඇයි Tamanගේ ප්‍රිය හාමුදුරුවන්ගේ ස්වභාවයෙන් බැහැර අනිත් හාමුදුරුවෝ ටික හරිනේ. ඉතින් බයිනවා. ඉතින් දොස් හොයනවා. මේක මම දකින ලොකු ප්‍රශ්නයක් මේ රටේ. මම නම් කවදාක්වත් අපිත් එක්ක ධර්මදේශන වලට සම්බන්ධ වෙන ශ්‍රාවකයන්ව එක ස්වාමීන් වහන්සේ නමක් වටා කොටු වෙන්න ඕනේ කියන තැන නැති වෙන්න මම තවත් ස්වාමීන් වහන්සේලාගේ ಗುಣ කියනවා. නම් කියලා අපි ස්වාමීන් වහන්සේලාගේ ಗುಣ කියන අපේ දේශනවල. මොකද හේතුව? යම් ස්වාමීන් වහන්සේ නමකගෙන් ශ්‍රද්ධාව වැඩෙන දේශන ඇහෙනවනම් අපි ඒ දේශන අහන්න ඕනේ. එතකොට අපේ ශ්‍රද්ධාව දියුණුන. තව හාමුදුරුව කෙනෙක්ගේ වීරිය ඇති වෙන දේශන ඇහෙනවා. ඒක අහන්න ඕනේ. තව හාමුදුරුව කෙනෙක්ගේ සිහිය පුරුදු කරන හැටි ගැන උගන්වනවා. ඒක අහන්න ඕනේ. තව සයන්නස නමක් සමාධිය වඩන හැටි කියන කියන ඒක අහන්න ඕනේ. තව සයන්නස නමක් ප්‍රඥාව වඩන හැටි කියනවා. ගැඹුරු කරුණු කියලා දෙනවා. ඒක අහන්න ඕනේ. එතකොට අර ප්‍රඥාවට අදාළ දේශන ඇහෙන හාමුදුරුවන්ට ප්‍රිය කරපු කෙනා ශ්‍රද්ධාව මූලික කරගත්ත දේශන කරන හාමුදුරුවන්ව පහත් කරන්න හොඳ නැහැ. අපෝ ඒ හාමුදුරන්ගේ දේශන ශ්‍රද්ධාව ගැනමයි සරලයි. අපේ හාමුදුරුවෝ එහෙම නෙමෙයි හරි ගැඹුරින් කියනවා. ඔන්න ඉතින් දොස් හොයන්න පටන් ගත්තා. දැන් මොකද වෙන්නේ? අර ශ්‍රද්ධා මූලික දේශන කරන භික්ෂුව විවේචනය කර කර ඉන්නවා. ඉතින් අර මතුවෙච්ච ලැජ්ජ බය ඔක්කොම දැන් ගිලෙන්න පටන් ගන්නවා. ඒ කුසල් ගිලෙනවා. ඒ නිසා හැමතිස්සෙම සංඝයාගේ ගුණයි හොයන්න ඕනේ පින්වත්නි. ඕනම ධර්මවාදී භික්ෂුවකගේ ಗುಣ සොයන්න ඔබ ඒ ස්වාමීන් වහන්සේගෙන් ගන්න තියෙන පුංචි කොට දෙයක් හරි තමගේ ජීවිතේ කුසලයේ වැඩෙන ඒ දේ ගන්න. දොස්සොය හොයා පහරක ගහ විවේචනය කර කර යනවද ඔබමයි ගිලෙන්නේ. ඔබමයි යට යන්නේ. මතුවෙච්ච ශ්‍රද්ධා ලැජ්ජ බය ඔක්කොම යට යනවා වීරිය ඔක්කොම යට යනවා මැරෙන්නේ ආපහු අර ගිලිලා හිටපු මිනිහා විදියටමයි. පිරිහෙනවා. ඔය දෙවෙනි කෙනාගෙන කියන්න ඕනකමටමයි උදකෝපම පුද්ගල සූත්‍රය පටන් ගත්තෙම අද කියන්න ඕනේ කියලා හිතුවෙම. එතකොට දැන් මේ සමහර වෙලාවට ඇතැම් අය ඉන්නවා මේ ಗುಣධර්මවල මතුවෙනවා තුන්වෙනි කෙනා ගැනයි කියන්නේ යන්නේ දැන් උම්මුජ්ජිත්වාටිතෝ හෝති. ශ්‍රද්ධාව උපන්නා, ලැජ්ජ බය උපන්නා, වීරිය ප්‍රඥාව උපන්නා. හැබැයි කිසිම දියුණුවක් නැහැ. එහෙම පිරෙහෙන්නෙත් නැහැ. එහෙම්මමයි. ඒ විදියට මිදලා මැරිලා යනවා. ඒ අය තමයි ඔය ධර්මය අහලා පැහැදිලා සිල් රැක රැක හිටියා කිසිම මාර්ගඵලයක් නෑ ඔය මැරිලා යනවා. පිරෙහෙන්නෙත් නෑ. එයාට ඉපදිච්ච ශ්‍රද්ධාව තියෙනවා. ඒක පිටින් මැරෙනවා. ඉපදිච්ච ලැජ්ජ බය පිටින් මැරෙනවා. ඒ ඉපදිච්ච වීරිය කුසල් ප්‍රඥාව කොහොම තියෙනවා. ඒව පිටින් මැරෙනවා. එහෙම නැතුව එයා මාර්ගඵල අවබෝධයකට යන්න තරම් දියුණුවකුත් නෑ ජීවිතේ. ඒ තමයි පින්වත්නි තුන්වෙනි කෙනා. අන්න එහෙම බහුතරයකුත් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ එයාට සමාධිය මීට වඩා වඩන්න ඕනේ මං ධ්‍යාන දියුණු කරගන්න ඕනේ. ඒ වගේ කිසිම ඕනකමක් නැහැ. මම නාම රූප ගැන අවබෝධ කරගන්න ඕනේ කියලා එහෙම කිසිම අවබෝධයක් නැහැ ජීවිතේ එහෙම උනන්දුවක් නැහැ. මම විදර්ශනා ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ මට මේ ජීවිතේ කොහොම හරි මේ සංයෝජන ග්‍රහණය කරගන්න මහන්සි ගන්නවනෝ කියලා එහෙම ඕනකමක් නැහැ. එයා ඉතින් හැමදාම ඔය සෙන්සුරාදට සිත්නේ තසපු අහනවා, ඉරිදටත් අහනවා, ධර්ම දක්ෂිනත් අහනවා. ඔය වගේ ධර්ම දේශන ටික අහන පොයට ගිහිලා සීල් ගන්නවා. ඉතින් ජීවිතේම පොයට සීල් ගන්නවා, දාන දෙනවා. ඔය ටික කොහොම කරන් හාමුදුරුවරුන් කැසුරු කරගෙන මොනවා හරි පින්කම් ටිකුත් කරගෙන ඉන්නවා. නැතු අර එතනින් එහාට හිත තව දියුණු කරන්න කියලා එහෙම එකක් නැහැ. එයා තමයි තුන්වෙනි කෙනා. පිරිහෙන්නේ දියුණුවකුත් නැහැ. තිතෝ හෝති. එකතන. අන්න එකතන ඉන්න කෙනා ගැන එතෙන්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ තස්සසා සද්ධා නේවහායති නොවඩ්ඩති නේවහායති කියන්නේ සද්ධාව පිරිහෙන්නෙත් නැහැ නොවඩ්ඩති වැඩෙන්නෙත් නැහැ. තිතා හෝති එතනමයි. තස්සසා හිරි නේවහායති නොවඩ්ඩති තිතා හෝති. ඒ වගේමයි තසතං උත්තප්පං මේ ලැජ්ජ බය දෙකම හන්නේව හායති. පිරිහෙන්නෙත් නැහැ. නෝ අඩ්ඩති වැඩෙන්නෙත් නැහැ. තිතෝ හෝති එතනමයි එක තැනමයි. තසතං වීරියං වීරියත් එහෙමයි. තසසා ප්‍රඥා නේවහායති නෝ අඩ්ඩති තිතා හෝති. මේ ඔක්කොම පිරෙහෙන්නෙත් නැහැ, දියුණුවකුත් නැහැ, එහෙමමයි. ඒ අය තමයි ඉතින් හැමදාම සිතනේ තසපුවා හාහා වෙයි ඉඳී ඉතින්. එහෙම ඉන්නවා. එයාගේ එයාට එහෙම ඕනකමක් නැහැ මේකේ දැන් මං සමාධිය මීට වඩා වැඩි කරගන්න ඕනේ. මට මේ තියෙන විදර්ශනා ප්‍රඥාව මීට වඩා දියුණු කරගන්න ඕනේ කියලා ඕනකමක් නැහැ. අපි පින්වත්නි බහුතරයක් එතන ඉන්නේ හාමුදුරු අපිත් මහාන වෙනවා. ඒ මහාන වෙච්ච කාලේ ඉතින් ස්වාමීන් වහන්සේලා පොත් කියවලා ධර්ම ඥානය ඇති කරගන්නවා ටිකක් භාවනා කරනවා. ඒකෙන් එහාට මේකේ දියුණුව දැන් බුද්ධ කාලේ ස්වාමීන් වහන්සේලා ගොඩක් වෙලාවට යම් පැවිදි වෙච්ච පස්සේ කාලයක් සංඝයා ඇසුරේ පරිණත වුණාට පස්සේ වනයේට ගිහිල්ලා හුදකලා වෙලා මේ පැවිදි වෙච්ච අරමුණ තුල විශේෂ දියුණුවක් කරා යන්න ඕනේ කියලා ඕනකමකින් ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේ වනගත වෙනවා. ඉතින් අද අපි බොහෝ ස්වාමීන් වහන්සේලා තුල ඇතැම් විට මේ මං කියන්නේ අවබෝධයෙන් මහාන වෙච්ච නිකන් ඔය ආසාවට මහාන වෙලා පැවැත්මට මේ ශාසනය ඇතුළ මොන හරි කරන එක නෙමෙයි මේ ඇත්තරම සංසාරේ බය ගැන අවබෝධයක් ඇතුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කොහොමද කියලා මේ අවබෝධයක් ඇතුව මහාන වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා විදියට අපිත් ගොඩක් ස්වාමීන් වහන්සේලා අතරේ දකින්න දෙයක් තියෙනවා අර තුන්වෙනි පුද්ගල භාවය තුල අපවත් වෙන්න තමයි බොහෝ සූදානම අපි බොහෝ ස්වාමීන් වහන්සේලා තුල දකින්නෙත්. ඉතින් මේකෙත් එහාට යන්න ඕනේ. දෙවෙනි කෙනා වෙන්නෙත් නැතුව තුන්වෙනි කෙනාව මොකද මෙතන ගිලෙන්නේ නැතුව හිටියා කියලා දැන් ඔහොම ඉඳලා මැරලා ගිහිල්ලා සුගතියක උපදී. ඒක ප්‍රශ්නයක් නෑ. සුගතියෙන් ඊට පස්සේ පින්වත්නි එතනදී ගිලිලා යන්න පුළුවන්නේ. මේක ආයි මගහැරෙන්න පුළුවන්නේ. ඒ නිසා තමයි හතරවෙනි කෙනා වෙන්න ඕනි කියන්නේ. කවුද මේ හතරවෙනි කෙනා? ඔන්න දිනුවක් එන්න පටන් ගන්න එතනින් එහාටයි. හතරවෙනි කෙනා තමයි උම්මුජ්ජිත්වා විපස්සති විලෝකේති. එයා කොටින්ම කියනවා නම් සෝවාන් වෙච්ච කෙනා ගැන මේ කියන්නේ. වටපිට බලන කෙනාගේ මතු වුණාට පස්සේ වතුරෙන් උඩට මතු වුණා. ඒ කියන්නේ සද්ධාව මතු වුණා, ලැජ්ජ බය මතු වුණා, වීරිය මතු වුණා, ප්‍රඥාව මතු වුණා. දැන් යා වටපිට බලන්න පටන් ගන්නවා. දැන් ඔබට පින්වත්නි මේ ධර්මය අහන් ඉන්න ඔබ මං කියන්නේ ශ්‍රද්ධා, වීරිය, ලැජ්ජ බය මේ ඔක්කොම මතු වුණා නම් දැන් ඔබට තියෙන්නේ දැන් මතු වෙලා ගිලෙන්නේ නැති වෙන්න දැන් මම කියවනේ ගිලෙන එක හේතුවක් තමයි දොස් හොය හොය යන එක කියලා හාමුදුරුවෝ බෙදාගෙන මං අරහාමුදුරුවන්ට කැමති. අරහා අරහාමුදුරුවන්ට නම් අපේ හාමුදුරුවන්ට වගේ මේ ගැඹුරු කරුණු කියන්න බෑ. ඔය වගේ මොනවා හරි දොස් හොයනවා. හොයලා ඉතින් ලැජ්ජ බයත් නැති වෙලා හාමුදුරුවන්ට විවේචනය කර කර ඉඳලා ගිලෙනවා. එතකොට මෙතනදී දැන් ගිලෙන්නෙත් නැතුව එකතනින්නෙත් නැතුව අපි මොකද කරන්න ඕනේ විපස්සති විලෝකයේදී මේ වටපිට බලන්න පටන් ගන්න ඕනේ වටපිට බලන කෙනා තමයි පින්වත්නි සෝ තින්නම් සංයෝජනානම් පරික්ඛයා සෝතාපන්නෝ හෝති අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ අවිනිපාත ධම්ම නිරේ දුගතිය යන ස්වභාවේ නැති කරලා දාලා නියතෝ සම්බෝධි පරායනෝ කවදා හරි ස්ථිරවම රහත් වෙනවා ඒක උපරිම ආත්ම හතක් ඇතුළේ නියත වශයෙන්ම රහත් වෙනවා. තයා සෝ තින්නම් සංයෝජනානම් පරික්ඛ්‍යා. සංයෝජන තුනක් ප්‍රහාණය කරලා මොනවද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරමාස සම්පූර්ණ ප්‍රහාණය කරලා සෝවාන් වෙච්ච කෙනා. මෙයා තමයි වටපිට බලපු කෙනා. පින්වත්නි මේ සෝවාන් වෙච්ච කෙනා වටපිට බැලුවයි කියන්නේ ඇයි? ගිලිලා මතුවෙච්ච කෙනෙක් වටපිට බැලුවම මම කිව්වනේ මේ පැත්ත ගැඹුරුයි කියලා දැනගන්නවා. මේ පැත්ත අන්න ගොඩබිම පේනවා කියලා දැනගන්නවා. මං මේ පැත්තට තමයි පීනන්න ඕනේ කියලා දැනගන්නවා. එයාට එතකොට පීනන්න තියෙන පැත්තක් දැනගෙන පීනන්න ඕනේ නැති පැත්තක් දැනගන්නවනේ යා. අන්න ඒක සෝවන් වෙච්ච කෙනා තුළ තියෙනවා. එයා මාර්ගය ගැන පැහැදිලි. කරන්න ඕන මාර්ගය සම්පූර්ණ දන්නවා. මොකද සෝතාපන්න කියන එකේම තේරුම සෝත කියන්නේ මාර්ගය. මේ නිවන් මාර්ගය තමයි සෝත කිව්වෙතන ආපන්නා කියන්නේ ඒ මාර්ගයට ආවා. දැන් එයා මාර්ගය දන්නවා. දැන් එයා පීනන්න ඕන පැත්ත දන්නවා. වටපිට බලපු කෙනා ඇත්තට දසන සම්පන්නයි. එයා දැකපු කෙනෙක්. සෝවාන් වෙච්ච කෙනාට පින්වත්නි සම්මා දිට්ඨිය මත වෙලා තියෙන්නේ. සම්මා දිට්ඨියට කොටින්ම ආපු කෙනා. සම්මා දිට්ඨිය බැසගත්ත කෙනා. එතකොට එයා දැකපු කෙනෙක්. එයා පංච පාදානස්කන්ධය දැකලා. අවබෝධයෙන්ම ප්‍රඥාවෙන් දැකලා නැතෝ මේ මේ PVS දෙකෙන් මොකක් පාරේ තියෙන බෝඩ් එකක් දකින්න වගේ දැක්ක නේ. තමන් ප්‍රඥාවෙන් දැක්කා. පංච පාදානස්කන්ධය අනිත්‍යව දැක්කා. මේ ආයතනයන්ගේ යථා ස්වභාවය දැක්කා. ඒ දැකපු කෙනෙක් සෝවාන් වෙච්ච කෙනාට කියනවා දස්සන සම්පන්නයි. දැකීම දැකීමෙන් සම්පන්න කෙනෙක් කියලා. ඉතින් වටපිට බලනවා කියන එක ලස්සන උපමාවක්. එතකොට ඔන්න හතරවෙනි කෙනායේ බුදුරජාණන්සේ පස්වෙනි කෙනා ගැන කියන්නේ මුජ්ජිත්වා පතරති. දැන් ඔන්න පීනන්න පටන් ගන්නවා. පස්වෙනි කෙනා. ඒ කියන්නේ කවුද? සකදාගාමි කෙනා. සකදාගාමි කෙනා ගැන කියන කියලා ඉස්තිරව මෙතන මෙහෙම කියනවා. සෝ තින්නම් සංයෝජනං පරික්ඛ්‍යා. එයත් සකදාගාමි කෙනත් ඇත්තටම මේ සංයෝජන තුනක් තමයි ප්‍රහාණය කරලා තියෙන්නේ. සකදාගාමි කෙනා තාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස තුන විතරනේ හරියට සම්පූර්ණ ප්‍රහාණය කරලා තියෙන්නේ. එයා ගැන හැබැයි තව ඊට වඩා විශේෂයක් විදිහට සෝවාන් කෙනාට වඩා විශේෂයක් විදිහට තියෙන්නේ රාග ద్వේස මෝහණං තනුත්තා මේ සකදාගාමි හොති මෙයා රාග දේශ මොහ තුනී කරලා ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනාට වඩා පින්වත්නි රාගය තුනී වෙලා ద్వේෂය තුනී වෙලා මෝහය තුනී වෙලා එයා තමයි පීනන්න පටන් ගත්ත කෙනා. සකි දේව ඉමන් ලෝකං ආගන්තුවා දුක්ඛසන්තං කරෝති. ඉතර මෙයා පින්වත්නි දැන් ඔබ බලන්න සකදාගාමිච්ච කෙනා මේ වටපිට බලපු තැනින් එහාට දැන් පීනන්නත් පටන් ගත්ත කෙනා කියන්නේ වැඩේ පටන් අරන්නේ දැන් කියන්නේ කෙලින්ම දුක නැති කරන වැඩපිළිවෙලට මේ ආපු කෙනා යා හරියට කිව්වොත් එහෙම ලිඳ හොයාගත්තා ලිඳට එබිලා බැලුවා කියන්නේ සෝවාන් වෙච්ච කෙනා නම් දැන් ඉතින් වතුර ටික අදින්න පටන් ගත්තා වගේ වැඩේ පටන් ගත්ත කෙනා සෝවා සකදාගාමි කෙනා ඊට පස්සේ අනාගාමි කෙනාට කිව්වේ මොකද්ද උම්මුජ්ජිත්තා පටිඝහ දප්පත්තෝ හෝති ගැඹුරු නැති හරියකට පීනගෙන ආපු කෙනා කිව්වා අනාගාමි කෙනාට ඒකෙදි කියනවා මෙහෙම උම්මුජ්ජිත්තා කියන්නේ යාටත් ශ්‍රද්ධාවක් ලැජ්ජ බය වීරිය ප්‍රඥා ඔක්කොම මතුවෙලා. එයා කියනවා ස සංයෝජනානම් පරික්ඛ්‍යා රාගදේශ මෝහ මේ මෝහානම් තනුත්තා සකදාගාමි හොති කියලානේ කලින් කෙනාට කිව්ව සකදාගාමි කෙනාගේ ස්වභාවය මෙතන කියනවා සෝ පංචන්නං ඕරම්භාග්‍යානං සංයෝජනානම් පරික්ඛ්‍යා ඕපපාතිකෝ හෝති තත්ත පරිනිබ්බායි අනාවති ධම්මෝ තස්මා ලෝකෝ එවම් පුග්ගල එවං කෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පටිඝාදප්පත්තු හෝති. අනාගාමි කෙනාට තියෙනවා ඕරම් භාගයේ සංයෝජන පහම ප්‍රහාණය කරා කියලා. ඕරම් භාගයේ සංයෝජන කියන්නේ පින්වත්නි මේ කාම ලෝකෙට බැඳලා තියාගත්ත සංයෝජන පහට. ඒ කියන්නේ සක්කාය දිටි විචිකිච්ඡා සීලබත පරාමාසත් එක කාමරාග පටික කියන පහ මේ පහ පහලට බැඳලා තියාගත්ත කියන එක තමයි ඕරම් භාගය කියන්නේ. අනිත් එකට කියන්නේ උද්දම් භාගය සංයෝජන. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකත් එක්ක බැඳලා තියාගත්ත. කාම ලෝක ටිකත් එක්ක බැඳපු ටික තමයි මේ අනාගාමී කෙනා දුරු කරලා තියෙන්නේ. ඉතින් එයා ඕපපාතික උපතක් විදියට මේ සුද්ධාවාසේ උපදින කෙනෙක් ගේ ස්වභාවයෙන් ඉන්නේ මෙයා ගැඹුරු නැති හරියකට ඇවිල්ලා. ඉතින් අනාගාමී වුණා කියන්නේ දැන් ගැඹුරු නැහනේ. දැන් එයාට තියෙන තව චුට්ටයි. ඉතුරු ටිකත් කරගත්ත කෙනා තමයි රහතන් වහන්සේ උම්මෝජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිත්තති බ්‍රාහ්මනෝ අන්න රහතන් වහන්සේගේ ස්වභාවය එගොඩටම පීනගෙන ගියා ඒ රහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ආශ්‍රෝෂය කරලා ප්‍රඥා විමුක්තිය මේ චේතෝ විමුක්තියට ඇවිල්ලා දිත්තේව ධම්මේ සයන් අභිඥා සච්චිකත්ව උපසම්පජ්ජ විහෙරති සම්පූර්ණ මේ ජීවිතේම නිවිලා සැනසෙච්ච ඒ රහතන් වහන්සේ නමක් බවට පත්වෙච්ච උත්තමයා සම්පූර්ණ මේ වතුරෙන් උඩට මතුවෙලා ආයි ගිලෙන්නෙත් නැතුව වටපිටත් බලලා පටන් ගන්න පීනන්න ගැඹුරු නැති තැනකටත් ඇවිල්ලා ගොඩ බිමටම ආපු කෙනා. ඔන්න රහතනස. දැන් ඔබට හත්වෙනි කෙනානේ කිව්වේ. දැන් ඔබට පැහැදිලි ඇති මේ හත් දෙනා තුළ මේ ලෝකේ හැමෝම හරියට කිව්වොත් එහෙම ආවරණ වෙලා තියෙනවා කතා බහට. අකුසල් ඇතුව ඉපදලා අකුසලෙම මැරිලා යන කෙනාගේ ඉඳලා රාතන් වහන්සේ දක්වා ඔක්කොම ගැන කතා කරලා ලංකාවේ ගැනත් කතා කරලා අර මං කිව්වේ මතුවෙලා ගිලෙන කෙනයි මතුවෙලා එක තැනම ඉඳලා මැරිලා යන කෙනයි කිසිම දියුණුවකුත් නැහැ පිරිහිල්ලකුත් නැහැ එක තැනම ඉඳලා මැරිලා යන කෙනයි ඒතර මාර්ගඵලලාභී හතර දෙනාට අමතරව තව තුන් දෙනෙක් ගැන කතා කරා ওই විදිහට ඉතින් මේක වටින සූත්‍රයක් උදකෝපම පුද්ගල සූත්‍රය ඔබට මේකෙදී අවධානයක් තියෙනවා ජීවිතේ ලොකුකම් ගන්න එපා ශ්‍රද්ධාවක් ඇති වුණා කියලා මේව නැති වෙන්න පුළුවන් කියන එක පණිවිඩයක් මේ සූත්‍රය තුළ තියෙනවා. ලැජ්ජ බය ඇති වුණා වීරියක් ආවා ප්‍රඥාවක් ආවා. දැන් ඉතින් ගෙදර ඉන්න අයට වඩා මං සිල්වත් මං තමයි මේ ගෙදර ඉන්න සුගති යන කෙනා කියලා ලොකුකම් තියාගන්න නැතුව පින්වත්නි මේක ඕනෙලාවක මං පිරිහිලා ආයි වැටෙන්න පුළුවන් හිටපු දැනටම යන්න පුළුවන් කියන තැන අවධානෙන් ඉඳලා තියෙන ලැජ්ජ බය නැති කරගන්න නැතුව ඒක දියුණුවකුත් නැතුව ඔහේ එකතන ඉන්නෙත් නැතුව පින්වත්නි මෙතන අපි ඉස්සරහට යමු ධර්ම මාර්ගය තුල හැම දිනාටම මේ උතුම් සිත්නෙත් අසපුවත් ඒ වෙනුවෙන් සතියක් පාසා වීරිය ඇති කරවමින් කණෙන් ඇදලා ඔබට මේ ධර්ම මාර්ගයට වැටෙන්නේ නැති වෙන්න මේ ධර්ම මාර්ගයේ දිගටම යමු කියන පණිවිඩය මතක් කරන වැඩසටහන හැමදාම ඔබට මේ උදකෝපම පුද්ගල සූත්‍රය වගේ වටිනා සූත්‍රත් ශ්‍රවණය කරමින් මේ net නාලිකාව තුල ශ්‍රවණය කරන ධර්ම දේශනාම ඔබේ සසරින් මේ ගිල්ල හිටපු ඔබ මතුවලා ඉන්නවනම් ඒ මතුවෙච්ච බෝ නැවත නොගෙලෙන්නට උපකාර කරන කල්යාණ මිත්‍ර කල්යාණ වැටක් බවට මේ උතුම් අනුශාසනාත් පත්වෙත්වා කියලා සැමට ආශිර්වාද කරමින් පින්වත්නි අපි ඔබට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු